අත නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය පිළිබඳ විස්තරයෙන් පසුගිය දිනේ කතා කළේ සම්මා දිට්ඨිය දෙන මාර්ගාංගය ගැන. ඒ සම්‍යක් දෘෂ්ටිය, ගතවත්ක සම්‍යක් දෘෂ්ටිය නැත්නම් සම්මස්සගත සම්‍යක් දෘෂ්ටිය සතිපත්ත සම්මා දිට්ඨිය කියන මේ දෙක ගැන අප සඳහන් කළා. එයින් මේ මාර්ග සත්‍යය පිළිබඳව එන්නේ සතිපත්ති සම්යතිය. චතුරාර්ය සත්‍යයන් දැනගන්නා නුවණ සතිපත්ති සම්මාදිට්ඨිය. ඒ සතිපත්ති සම්මාදිට්ඨිය සෝතාපට්ටි මධ්‍ය ඥාන, සකදාගාමි මධ්‍ය ඥාන, අනාගාමි මධ්‍ය ඥාන, අරහත් මධ්‍ය ඥාන කියන මේ ඥාන හතරක් වශයෙන් ලැබෙනවා. දිව ඥාන උපදවා ගැනීම එකවරට සිදු කරගත හැකි දෙයක් නෙවෙයි. ඒ ඥානත් සතර වාරයකදී උපදන ඥාන සතරක්. සෝවාන් සෝතාපට්ටි මග්ගචිත්තය උපදින අවස්ථාවේම ඊට අනතුරුවම සකදාගාමී මග්ගචිත්තය උපදිනවා නෙවෙයි. අපන් කෙනෙකුට එකම අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසන අවස්ථාවේදීම පිළිවෙලින් ඒ මාර්ග පිට හතරම ලැබී ඒ සියලු දුක් වලින් නිදහස් වෙනවා. එතන තවත් කෙනෙක් පිළිවෙලින් මාර්ග තුනකටපත් වෙනවා. අනාගාමී මාර්ගය යත් ලබනවා. මේ අනාගාමී මාර්ග ඵලයන්ට පැමිණ තව ඒ ජීවිතය තුළදී ඉතිරි මාර්ග ඵලයන් ලබන්නේ නැතුව ඒවා පසු ජීවිතයකදී ලබන සත්‍යයට පත්වෙයි. තවත් කෙනෙක් සතරදාගාමි මාර්ගයේ දක්වා වූ ඒ මාර්ගය උපදින ලබන. තවත් කෙනෙක් සෝතාපට්ටි මාර්ගයේ ලබන. ඉතින් එකම වරකදී දැන් එකම අවස්ථාවකදී බණ අසාපුත්න එකම අවස්ථාවකදී ඒ අරහත් මාර්ග ඵලයන්ට පැමිණ නිවන් දක්නා පිරිස ඒතරම් විශාල සංඛ්‍යාවක් ඇතිවන්නේ නැහැ. කල්පනා. ඒ කොහොම හරි ඒ ඒ මාර්ගසිත ලැබෙන අවස්ථාව වනතුරු ඒ මාර්ග ඥානය වැඩිම සඳහා නුවණ පහළවන්නේ ඊට పూర్වයෙහි ඒ නුවණ ලැබීමට තුරුදී පවස්නා ලෞකික ඥානයන් උපදවා ගැනීම නිසා ඒ ලෞකික ඥාන ඒ චතුරාර්ය සත්‍ය දැනගන්නා නුවණ කියන සතිපත්ත සම්මා දිට්ඨිය වශයෙන් ගන්නා ඒ ප්‍රඥාව නුවණ ලෝකෝත්තර ලෝකෝත්තර ප්‍රඥාව ලෝකෝත්තර නුවණ ඒ ලැබෙන්නේ ලෞකික නාම දිනු කරගෙන ගිය කෙනෙකුට. ඒ ලෞකික නාමයන් දිනු කරගෙන යන්නේ ලෞකික ඥාන උපදවා ගන්නේ සමහර භාවනා වශයෙන් විශේෂයෙන්ම ඒ සඳහා උත්සාහකට විදර්ශනා භාවනා කරලා පිළිවෙලින් ඥානත් උපදවාගෙන අනතුරුව මාර්ග ඥානය ඇති කරගන්න. මානව ඥානය පහළ වෙනවා. ඉතින් පිළිවෙලින් විදර්ශනා ඥානය කියන විට ප්‍රතිවන විදර්ශනාව ආරම්භ කරනවා. Taman මේ මනෝ තියාගත් මේ ඡන්ද පංචකය පිළිබඳ ඇති සැටිය දැකීම වශයෙන් මේවා මනෝ තියා ගන්නට පුළුවන් ස්වභාවයක් දෙයක් නෙවෙයි මෙහි පවත්නේ හේතුන් සත්‍යයන් නිසා හටගන්නා නාම රූප මාත්‍රයක්ය සත්‍යයේක පුද්ගලයේක කියා පරමාර්ථ වශයෙන් ගන්නට කිසිවක් මෙහි නැත්තේ කියලා ඒ නියම පළමු කොට ඇති කරගන්න. ඒ නියම දක්වන විසුද්ධිහින්ගේ වශයෙන් ඒ විද්‍ය විසුද්ධිය සිද්ධි විසුද්ධිය නාම රූප පරිච්ඡේද ඥානය කියන එක ඇති කරගත් කල්හි ඇති වෙන විසුද්ධිය. විසුද්ධිය. ඒ සිද්ධි විසුද්ධිය කියපත් නාම රූප පරිච්ඡේද ඥානය කියපත් එයින් කියවෙන්නේ නුවණක් නේ. නුවණක්. ඒ නුවණ වෙන ඒ නුවණේ වෙන අවස්ථාවක් වගේ නෙවෙයි. දැන් අපිට නුවණ පහළ වෙන අවස්ථාවක් තිබෙනවා. යම් කිසි අකුසල කර්මයක් හෝ යම් කිසි කුසල කර්මයක් හෝ සිදු කළෝ නැත්නම් සිදු කරන අවස්ථා දක්නා විට මේක අකුසල කර්මයක්ද මේ අකුසල විපාකයක් ලැබෙනවායේ කියන එහෙම නුවණකුත් අපට ඇති කරගන්න. ඒක කර්මස්සකත ඥානයි. දැන් ඉබඳුනක් නෙවෙයි නාම රූප පරිච්ඡේද ඥානයි. ඒක ඊට වඩා බොහෝම උසස්කමක්. සාමාන්‍ය පුද්ගලයන්ට ඒ කම්මස්සගත සම්මා දිට්ඨිය කියන එක උපදවා ගැනීමට ඇති කර ගැනීමට අමාරුවක් නැහැ. ධන බහමහල ඒ කර්මයේ කර්ම ඵලයේ පිළිබඳව ත්‍යාගන ධර්මයක් අහලා තමන් මේ නිගමනයකට පැමිණෙනවා ඔහු මෙහෙම කර්මයක් තේ ඒක විපාකයක් දැක්කේ කියන එක. ඒ කම්මස්සගත සම්මා දිට්ඨිය උපදවා ගැනීමක් එයින් සිදු වෙනවා. ඒ කොයිතරම් ඇසුවා කොයිතරම් ධර්මයේ පිළිබඳව ඇසුවා ඒ ඇසීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. තවත් විදිහකින් කියනවා නම් ඒ ඇසූ කර්මක අනුව තමන් නුවණ දිනු කරගත්තේ නැත්නම් ඒ නාම රූප පරිච්ඡේද ඥානය කියන එක ඇතිවන්නේ නැහැ. දැන් කෙනෙක් නාම රූප පරිච්ඡේද ඥානය කියන එක ලබා ගැනීම නම් භාවනාවෙන් යෙදෙන්න ඕනේ. පොතකතේ නාම රූප පිළිබඳ විස්තරයක් කරනවා. නාම රූප අපි දන්නවා අභිධර්මයේ ඉගෙන ගන්නා විට ඒ චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා සතර පරමාර්ථයන් පිළිබඳව උගන්වනවා. ඒ සතර පරමාර්ථයන්ගෙන් නිර්වාණ පරමාර්ථය ලෝකෝත්තර නුවණින්ම සාක්ෂාත් කරගත යුතු ධර්මයක්. ඉන්නහා තිබෙන චිත්ත චෛතසික රූප කියන මේවා. ඒවා ඉන්නහා ලැබෙන ලෞකික නුවණින්ද නුවණින් දැනගන්නා කර්මද. ඒ ලෞකික නුවණ චිත්ත චෛතසිකයි කියන ඒවා අපට නිරන්තරයෙන් උපදනා ධර්ම යාපනයේ ක්‍රියාව සිදු කරන්නේ බණ කීමයි බණ ඇසීමයි කියන මේ ක්‍රියා දෙකක් සිදු කරනවා ඒ ක්‍රියා දෙකක් සිදු කිරීමට ඒ සිදු යන්නේ නාම රූප නැත්නම් චිත්ත চৈতසික රූප කියන මේ ධර්ම සමූහයකදී සාමූහික ක්‍රියාවක් ඒ ධර්ම සමූහයකදී කෙරෙන සාමූහික යාවක් වශයෙන් ගන්නට තිබෙනවා ඒ සාමූහික ක්‍රියාවේ කියන්නේ අපට ඇසීමේ සිත උපදී දැන් මෙතන සත්‍යයක් නිකුත් වෙනවා මේ සත්‍ය හසන. එතකොට මේ පුදු සත්‍ය ඇතින් මාත්‍රයක් නෙවෙයි මෙතන සිදුවන්නේ. ඒ ශබ්දය වචන වාක්‍ය අදහස් ප්‍රකාශ වෙන ශබ්දයක්. එතකොට මේ ශබ්දය ඇතිවීම කියන එක එක පිටක්. නමුත් ඒ සිටින් මේ ශබ්දයෙන් කියන වචන ආදිය වෙන් කරගෙන ඒවයින් ගත යුතු අදහස් ගැනීම ඒ අසන සිතින් සිදුවන දෙයක් නෙවෙයි. අසන සිතේ තියෙන්නේ සෝත විඥානය. ඒ සෝත විඥාණයෙන් කරන වැඩක් නෙවෙයි මේ ජීවේ මේ දේ කියන එක දැනගන්න බව. ඒ වෙනම සිත්ෙන් ඉස්සයි. එහෙත් ඒ සෝත විඥානයේ උපදින්නට ශබ්දය වැදගන්නා සෝත ප්‍රසාදේ කියන ඒ ධර්මයේ තිබෙන්නට ඕන. ඒක රූපයක්. ඒ රූපය නැත්නම් කොයිතරම් කතා කළත් කෙනෙක් ශබ්ද ඇහෙන්නේ නැහැ. දැන් එහෙම කතා කළත් ශබ්ද ඇහෙන්නේ නැති අය සිටිනවනේ. කතා කරන්නේ නෙමෙයි හින ගහක්වත් ඇහෙන්නේ නැහැ. වෙන වෙන ශබ්දයක්වත් ඇහෙන්නේ නැති අය සිටිනවනේ. දැන් පිටිරි අය කියනකොට ඒ අය ඇහෙන්නේ නැහැ. ඉතින් කොයිතරම් කතා කළා ඇසීමේ ක්‍රියාව සිදු කරන්නට බෑ හේතුව සිත නැති නිසා නෙවෙයි. ඒ ඇසීමේ ක්‍රියාව සිදු කරගෙන සිත උපදින්නට සුදුසු තැන ඒ සුදුසු ප්‍රසාදය. සෝත ප්‍රසාද. ඒ සෝත ප්‍රසාදයේ තිබෙන නිසා තමයි මේ ශබ්ද ඡායාවන් ඉඳි. ඒ ඒ ශබ්දය දැනගන්නා සිත උපදීමට කාරණේ වන්නේ. ඒ නිසායි මා කීවේ අපගේ පිරිස එකතු වෙලා කරන මේ ක්‍රියාව. අසීමේ ක්‍රියාව පදනක් කලකටත් නාම රූප ධර්ම සමූහයකකින් කෙරෙන සාමූහික ක්‍රියාව. ඒ ශබ්දය දැන ගැනීමට උපකාර වෙන සෝත ප්‍රසාදය නැත්නම් අහන්නට බෑ. අසීමේ සිත උපදින්නේ නැත්නම් ඒ අසම දේ පිළිබඳව දැන ගැනීම කෙරෙන සිත උපදින්නට විදිහක් නෑ. ඉතින් එහෙම බලන විට දැන් අපි ගමු මේ ඉගෙනක පින්නකා තමා පිළිබඳව කලකනවා නම් කියත හැකි මම බනහන. එතන මොනයි කීවේ? කාටද කුමකටද කියලා බලන විට සෝපත් ප්‍රසාදය නැතිව මම කියන්නට අහන්න මම ලැබෙන්නේ නැහැ. සෝත ප්‍රසාදය නැත්නම් මම අහනවායි කියන්නට බෑ. ඒ සෝත ප්‍රසාදයම අහන එකක් නෙවෙයි. සෝත ප්‍රසාදය තිබුණා ඇසීමේ සිට උපදින්නේ නැතිව අහන්නේ නැහැ. ඇසීමක් නෙවෙයි. ඒ නිසා ඒ ඇසීමේ සිතත් උපදින්නට ඕනේ. ඒකේ සිත උපදින්නේ නැහැ සෝත ප්‍රසාදය නැත්නම් සෝත ප්‍රසාදය ඇතුළු කොටයි ඒ සිත උපදින්නේ. ඉතින් මම අසනවායි කියන කොට ඉතාම සංකේත වශයෙන් කලකා ඒ මමයි කියන එක විග්‍රහ කොට ගන්නවා නම් ගත යුතු පිළිගන්නේ මේ අසීල් ක්‍රියාව සිදුවීමට උපකාර වන සෝතප්පසාදේ කියන ඒ ධර්මයක් ඒ සෝතප්පසාදේ ඇතුළු කොට උපදනා සෝත විඥානයේ කියන ඒ සිතක්. ඒකට එතන සිතේ කියන විට සිත උපදින්නේ চৈতසිකත් එක්ක. පස්ස වේදනා සංඥා චේතනා එකග්ගතා දීර්ඝේන්ද්‍රිය මනසිකාර කියන চৈতසික හතක්. ඒ සෝත විඥානයේ සමග පහළ වෙනවා. එකට බැදී උපදිනවා. চৈতසික හතයි සිතයි නාම ධර්ම අටක් තිබෙනවා. සෝතප්පසාදේ සීව රූපය. එතකොට රූප ධර්මයේතු නාම ධර්ම අටක්. ක්‍රියා මාත්‍රයක් තමයි මේ සිදුවන්නේ. ඇසීම. ඉතින් ඒ කීවේ මේ ශබ්දය ඇසීම ගැන පමණක්. අනිත් ඒවා ගැන නෙවෙයි. ඊට පස්සේ ඇසීමේ මොනවද? අතන් නිකන් දෙන්නේ අතන දෙයක් තිබෙනවා. යම් කිසි අදහසක් තමන් ඇති කර ගන්නවා යම් තේරුමක් ගන්න. ඒවා තවත් සිත්වලින් සිදුවන වැඩ. තවත් සිත් වීති වශයෙන් කලකනවා නම් සෝත විඥාන වීතියට අනුතුරුව උපදනා වූ මනෝද්වාරික චිත්ත වීති පිළිනවා. ඒ චිත්ත වීති වලින් සිදු කරන දෙයක් තමයි මේ කියන ලද දේ දැනගැනීමයි කියන්නේ. එනිසා එතන මේ ක්‍රියාව එහෙම පිටින්ම ගත්තා. එහෙම පිටින්ම ගන්නවයි කියනකොට ඒ එක ක්‍රියාවක් දිගටම පවතිනවා නෙවෙයි. ඒ ක්‍රියාව හතන් අපි කියන්නේ සීලේ බණ ඇසීම කියලා. ඒ බණ ඇසීමේ කියන එක එක ක්‍රියාවක්සේ ගත්තොත් එක ක්‍රියාවක්සේ ගත්තොත් සෑත් පමණ කාලයක් මේ ක්‍රියාව අප සිදු කරනවායි කියලා කෙනෙකුට හිතට හිතෙනවා. සෑත් පමණ කාලයක් මේ ක්‍රියාව නමුත් ඒ සෑත් පමණ කාලයක් පවත්නා එක ක්‍රියාවක්ම නෙවෙයි. එතන එකකට අනුතුරු එකක් වශයෙන් ඉපදනා ක්‍රියාවල් රාශියක් තියෙනවා. ගණන් මෙච්චරයි කියලා දක්වන්නේ මෙපමණයි කියලා පෙන්වන්නට බැරි තරම් රාශියක් අන්න ඒ නාම ධර්ම ඒට සම්බන්ධ රූප ධර්ම. ඒ නාම ධර්මයේ කියන විට අපි නාම ධර්ම වලින් වෙන් කරලා කතා කළේ සෝත විඥානයයි කියන ඒ නාම ධර්ම සමූහයත් ඊළඟට සෝත ප්‍රසාදයයි කියන රූප ධර්ම. ඒවා පමණක් නෙවෙයි මේ ක්‍රියාවට සම්බන්ධ. තව වෙන සිත් උපදිනවයි කියලා කියවන. ඒ සිත් උපදින්නේ ඒ සිත් උපදින්නේ සෝත ප්‍රසාදය ඇතුළු කොට නෙවෙයි. ඒවා උපදින්නේ හදවතක් ඇතුළු කොට. ඒකට හදවතක් කියන්නේ රූපය. ඒ රූපය ඇතුළු කොටයි ඒ ජවන් සිත් ආදී ඒ සිත් උපදින්නේ. පංචද්වාරා වචනය සම්පතිස්සනය, සම්පීර්ණය, වොක්කපණය, ජවණය, සබාරම්මණය ඒ සිත් උපදින්නේ අබේ වස්තුව ඇසුරු. අබේ වස්තු කියන්නේ රූපය. එතකොට මේ රූපය ඇසුරු කොට උපදිනවා සිත් හා කල්පිත. ඒ නාම. නාම රූප. මෙන්න මේ භාගවන තමයි ඒවා පිළිබඳ අපේක්ෂාවක් නැතිව ඒවා වෙන් කර ගැනීමක් කළ නොහෙන බැවිනු කලත් ලෞකික ව්‍යවහාර සම්මුති ව්‍යවහාර වශයෙන් වල අප කියන්නේ මම මේ විදිහේ දෙයක් කරනවා ඇත්තම නම් වන්නේ කුමක්ද නාම රූපන නාම රූප කියන මේ ධර්මයන්ගේ ඇතිවීමක් ප්‍රවත්මක් නැතිවීමක් කියන මෙයයි මේ කාලයේදී සිදුවන්නේ ඇති වෙනවා ඇති වෙන ධර්මයෝ ඊ ඒවාට අයත් කාලයක් ගත නැති වෙනවා ඒ විදිහට પરම්පරාවතේ සම්පති වතේ මේ ධර්ම පරිත්‍යාගයෙන් යනවා. ඉතින් මේ ඒකෙන් තේරුම් ගන්නට ඕන කුමක්ද? දැන් අපි එකිනෙක කෙනා පෞද්ගලික යන්න පුළුවන්. අපි එකිනෙක කෙනා ගැන කියන්නේ ඉන්නේ මම මම මම මම කියලා කියන්නේ. ඒ මම කියන මේ ධර්ම කුංජය මම කීවේ කුමකටද කියලා බලන්න. ඒක අවස්ථාවලදී එක එක අවස්ථාවලදී අපි මම කියනවා එක එක ධර්මයක් සලකාවි. එක එක ධර්මයක්. මම ඇසුවයි කියන විට එතන ඇසුවයි කියන එකෙන් කියන්නේ සෝත විඥාන. තල ගන්න සංකේතය පිළිබඳව කලකෙන විට කෙනෙක් කියන්නට පුළුවන් තමන්ගේ රූපාකාරය තමන්ගේ ශරීරයේ පිළිපීම ආදී ගැන කලකලා මම උත්සාහයෙන් කියලා ඒ තවත් කෙනෙක් ඊට වඩා මේ කොට ශරීරයක් තිබෙනවා නම් කියන්නට පුළුවන් මම කොටයි. එතකොට මම උත්සාහයෙන් මම කොටයි කියන්නේ මේ රූපයේ අපේක්ෂා කොට. නම් මේ රූපයේ අතුරු කොට පවස්නා සිත් අපේක්ෂා කොට කියපු එකක් නෙවෙයි මම උත්සාහයෙන් එහෙම නැත්නම් මම කොටයි. එතන මම කියන්නේ කුමකටද අසුතුමකටද නෙවෙයි මේ මනෝවිද්‍යා කලකම් ලබන රූපය රූප ස්කන්ධය ඒකයි මනෝ කියලා කියන්නේ සමහර වෙලාවල කෙනෙක් කියන්න පුළුවන් මට වේදනාව හරි දුකක් ඇති කනගාටුවක් ඇති ඒක එතන කනගාටුවක් දුකක් කියලා කියන්නේ වේදනාව වේදනාව මනෝ කියලා ගන්න එතන වේදනාව නම් සමහරවිට කියන්නට පුළුවන් බොහෝම කලින් දීලායි ඔබ දැක්කේ ඒත් මට අඳුරන්නට වැඩි වේලාවක් ගියේ නැත්තේ කියලා. එතන අඳුරන්නට වේලාවක් නැති ඒ කියයි කියන්නේ තමයි. කවුද මේ අඳුරන්නේ? අඳුරේ සංඥාව. ඒ සංඥාව මනින් කෙලගන්න. සමහර විට ඒකේ තමන්ගේ ක්‍රියා පිළිබඳව කියන්නට පුළුවන් මම ජීවා මම ගැහුවා මම දැනුණා මම කතා කළා මම දැන්නා ඔයාගේ ක්‍රියා ගැන කියනවා ඒවාට ප්‍රධාන වශයෙන් සංස්කාරයේ කියන චේතනාව ප්‍රධාන කොටයි ධර්මය ඉතින් ඒකට තවත් සම්බන්ධ වෛද්‍ය රූපේ මොකද මම දැන්නා කියන විදිහේ ගැලීමේ කියන එක එතන පුළුවන් නැන්නේ. නම් හා යොදාගෙන කරන ක්‍රියාවනේ අපිට වඳිනායි කියන එක දෙන්නේ. නැත්නම් කය වචන සිත කියන සුන්දරින්ම ඒ නමස්කාරය කළයි කරනවා. ඒ ගැලීමේ කියන එක ගන්නවා විට ඒක කය සම්බන්ධ කරගන්න. එතකොට කයයි සිතයි කියන මේ දෙකම සම්බන්ධ. ඒ සාමර්ථය. අනේ විදිහට ඇතැම් විට එක එක ධර්මයක් නමෝත්‍යා කතා කරන කලකන අවස්ථාව. හැබැයි ඒ එහෙම කතා කළාට එහෙම මේ කිව්වට මා මේ මේ ධර්මයේ මම කියලා ගෙන කියනවා කියලා නෙමෙයි කලකන. ඒ යල්ලම එකතු කොට ගන්නවා මම කියලා ඒකයි. ඒක මම කියන එකේ අවස්ථාවලදී එකම නෙවෙයි වෙන වෙනත් ධර්මයක් මම කියලා ගන්නවා. මනෝ කියන්නේ සුදු දෙන්නේ වෙනම කාරණේ හේතුවක් වෙන වෙනම ධර්ම. මෙන්න මේ ධර්ම කුංජයකින් යුක්ත වූ මේ ධර්ම පංචස්කන්ධය. පංචස්කන්ධය ඒ ඇත්තටම නොදෙන හේතුවේ කෙනෙක් ඒක සුදු වාක්‍යයෙන් ගන්න. ඉස්සංගපච්චේ සුභාෂ තිබෙනවාකට පේන්නට කන් දෙකක් තිබෙනවා ඇහෙන්නට නැහැ තිබෙනවා සඳසුවඳ දැනගන්නට ඉවක් තිබෙනවා රස දැනගන්නට කයක් තිබෙනවා කයි ගැටෙන ස්පර්ශයන් දැනගන්නට හිතක් තිබෙනවා නරක දේ ගැන හිතන්නේ නැති වෙන නම් තමන්ට ආශාව ගණනය කරන සැපේ ගොඩ දෙන ප්‍රීති වල දේවල් ගැන හිත හිතා ඉන්නට ඕන සුදුසුත් තිබෙනවා ඉතින් මේ එක මහා ආස්වාද ජනනීය දෙයක්. ඒ නිසා මේ ඡන්ද සංකතේ තරම් සුබ දෙයක්. එකෙක් කෙනාට තමා පිළිබඳ වූ මේ ඡන්ද සංකතේ තරම් සුබ දෙයක් තවත් හොඳ දෙයක් තවත්. සුවයි. ඒ කියන්නේ ඡන්ද සංකතේ පිළිබඳව ඒ කොහොමවත් නැති නිත්‍යත්වයේ අපි ආරම්භ කරගන්නවා. ඒ විද්‍යාවේ කියන්නේ එක ගන්නට ගන්නේ අදාකාලික භවෙද්දී කියන්නේ. සදාසික මේ දක්වා කියන මේ විද්‍යාව. අපි කෙනෙක් වෙනා පිළිබඳව අපිට කියනවානේ උසස් දිනය කියන අතුවල් අවුත් දෙය අතුවල් මහත්මේ අතුවල් දින සමහර විට අතුවල් වේලාවෙයි උපන්නයි කියලා ගන්නවා. මම තව ඒක උදාහරණයක් උදාහරණයක් ඉන්නවා දැන් කියන ඒ විචක්කය. ඒක නිසා පිළිගන්න. ඒ වේදනාවෙන් කවදාවත් නෙවෙයි. මේ ඡන්ද සංකේතය ඇති කෙනෙකුට ලැබෙන ඒක කවදාවත් නෙවෙයි. මේක වඩා බොහෝම දුක් පිළිගන්න. සමහර විට තමන්ට කායික වශයෙන් දුක් කාලයකට නොලැබී යන මානසික වශයෙන් දුක් විරතුරුවාදීට ඇති වෙනවා. ඒ වගේ තරහට ලබ්ධ වෙනස් වෙනවා. එකම තරහ එකම තරමක දුකක් නෙවෙයි. සමහර විට ලය පරිලි යන තරමේ සෝපයක් වෙන්නට පුළුවන්. තවත් අවස්ථාවකදී ඒ තරම් මේ ජනබහල දෙන්නකත් නෙවෙයි. සෝපයක් නැවතට හැදෙනවා. ඒක ඔක්කොම අනුකත වෙලා ඒකමත් සතරස්සේ ගන්න. ස්කන්ධ පංචකය ලොකු සපක් පිළිගන්න. එනිසා මේ ස්කන්ධ පංචකයේ නැතිව යාම සතරක් නැතිවීමක් හැටියටයි සැලකෙන්නේ. එදින් මේ කොහොමද ලක්ෂණ? අනිත් එක තමයි ආත්මික බව. දුක්ඛ වූ ස්කන්ධ පංචකයේ ප්‍රපස්තේ දකින්න බව ආ ආත්ම නිවන ස්කන්ධ පංචකයේ ආත්මයක් ඇති දෙයක් තේ දක්වා බව සත්‍යයට පිටු මොකක්ද ආත්මය කියන්නේ ඒක ඒක කාර්ය තේරෙන විදිහට කියනවා නම් ආත්මය කියන්නේ මොකක්ද ආත්ම කියන්නේ මනෝ ක්‍රියාව බව. ඒ ආත්ම බවක් මෙහි තිබෙනවා. බුදුදාන වහන්සේම වදාරනවා මේ ස්කන්ධ පංචකේ රූප වේදනා විවේක එකක් වෙන වෙනම දක්වලා අත්තා භරිත. ආත්මයක් ඇත්තේ නම් මනෝ ක්‍රියාව බවක් මෙහි ඇත්තේ නම් එය ආදාතයේ පිණිස පවතිනක් නොවේ. ආදාතයේ පිණිස පවතින. ආදාතයේ කියන්නේ ඕකේ දෙස්මය කියන මේවා පිණිස පවතිනක් නොවේ. නම් අපේ රූපය ගැන පමණ කලක. සිතට ඇතිවන ආදාතනන් අප කාටත් මේ අවස්ථාවලදී දැනලා තියෙනවා. සිතට ඇතිවන ආබාධ සිතේ ඇතිවන ආබාධ තමයි සිතේ රෝග තමා රාග දෝෂ මෝහ නැත්නම් ලෝභ දෝෂ මෝහ ප්‍රධාන කොට ඇති අකුසල ධර්ම ඒවා සිතට වැළඳෙන ආබාධ සිතේ රෝග ඒවා අපකාහට බොහෝ විචක්‍රිත මේ ශරීරයේ ඇතිවන ආබාධ සමහර විටක සමහර කෙනෙකුට ඒ තරම් දුක් ජනකද කරදර හිරිහැර ඇති ගැටලු කිලි නැති ශරීරයක් දුක කලක් පවතින සමහර විටක උපන් දාසික නිවනටමත් පවතින්නට පුළුවන්. නමුත් ඒ ශරීරය ගැන බලන්න ශරීරයක් වශයෙන් ඒ ශරීරයේ ආබාධ රෝග ඇතිවන බව කාටද පුළුවන් දලක්වත් සාතු දෙතෙන් ඒ සහතිය මේ ශරීරය කවදාම කිසිදු රෝගාබාධයකට පත් නොවන ශරීරයක කියලා එහෙම සහතිකයක් කාටද කියන්නේ වෛද්‍යවරයෙකුට සමාජයේ ශරීරයේ ගැනම වුවත් ඒ විදිහේ ප්‍රකාශයක් කරන්නට පුළුවන්. කරන්නට බෑ. ඒ බැරිමත් නිසා. නෑ අපි මම කියලා ගත්තත් එහෙම මම කියන කෙනෙකුගේ වමනාව පරිදි දැනත්තේ පරිදි දැනත් අතිවන පවතින ධර්මයන් නෝදකයි මොකද ඒ ඇතිවන්නේ ඒ ඇතිවීමට වමනා කරන හේතුන්ගෙන් ප්‍රත්‍යක්. මොනවාදේ මොනවාදේ හිතක් රූපය ඇතිවීමට ස්වરૂප වෙන දේවා කර්මයෙන් හට ගන්නවා. කර්මයෙන් තමයි ඉලක්කය. අනිත්‍යවා කර්මයෙන් පහළ මේවායි කර්මයෙන් උපදවනවා. දැන් ජීවිතේන්ද්‍රිය ප්‍රධාන ධර්මය ජීවිතේන්ද්‍රිය කියන්නේ ජීවත් කරවන ස්වභාවය ඒ ධර්මය. ජීවිතේන්ද්‍රිය රූපේ. ඒක කර්මයෙන් ඇතිවන එක. ඒ නිසා ඒ සම්පතෝත ඥාන ජීවා කාය ඉතිභාව කුභාව ජීවිත හදේ කියන මේ නවයන කර්මය නිසා හටගත් කර්මය නිසා තමයි නැවත නැවතත් ඒවා හටගත් කර්මයෙන් ඒවා උපදවන්නේ නමුත් කර්මයක පමණක් අනිත් ධර්ම එකක්වත් නැතිව අනිත් ධර්මයන්ගේ උපකාරයක් නැතිව කර්මයක පමණයි මේ ධර්ම තවත් වාගෙන යන්නට බෑ. ඒ නිසා තමයි කර්මය නිසා ලැබුණු මේ ජීවිතය තවත් වාගෙන යන්නට නම් කර්මයට ඉපදීලා සිටියොත් පුළුවන් වන්නේ නැහැ. ඒ නිසා ඒ සුදුසු අවස්ථාවලදී ආහාර පානීය මෙය යාපනය කරන්නට ඕනේ. ඒ පෝෂණය කරන්නට ආහාර පාන. ඒ අවස්ථාවලදී සුදුසු පරිදි නැරීම් ආදිය කරන්නට ඕන. දුරු යැවීම් කරන්නට ඕන. ඒලාදී ඒ උපකාර කිරීමක් නැතිව සුදු කර්මයට පමණක් මේවා අවස්ථාවගෙන යන්නට ඒ නිසා කර්මය එකම හේතුව නෙවෙයි රූප වලින් එක කොටසක් කර්මය නිසා හටගන්නවා. තව කොටසක් තිබෙනවා සිත නිසා හටගන්නවා. දැන් මා මේ කරන කතාව අසාගෙන සිටින මේ සිංහතුන්ට දැන් මා කතා කරන්නේ සිිතේ ඇතිවන යම්කි අදහස් වාස්තුවේ ඒ සිහිනුත් අරමුණට දැලස්වීම කුලතරයි. අදහස උපදින්න සිටු. රූපේ අදහස නැහැ. අදහස උපදින්න සිටු. නමුත් සිටේ උපදනාරු අදහස. වාක්කත පිළිගන්න. වචන වලට හරවන්නට. මොකක්ද වුණා උපකාරී වුණා කරන්නේ. රූපේ උපකාරය කරනවා. රූප උපකාර. රූප උපකාරය කියන්නේ ඒ සත්‍ය උපදනවා සාය කරන. ක්‍රියා කරන්න දෙන. මෙතන සුපතෝරය ඇති. මේ කපුල් කියන අරයවල හරිනවා බරිනවා. තෝලාගේ ගැටෙනවා, තෝලිස්ක ගැටෙනවා, ජීවය හදන හැදෙනවා, සමහර විට තියෙනවා. හිතට දුර්ලභ කමක් ඇතිවන්නේ නැහැ හිත නැත්නම්. මේ සිතේ උපදවන ක්‍රියාව. ඒ සිතේ හිත විකා ඇතිවන ක්‍රියාව. රූප ක්‍රියාව. ඒ නිසා තමයි සිතේ රූපේ කියලා කොටස. කාය විඥාති වාචික විඥාති කියන ඒකාන්ත චිත්තක රූප දෙකක් තියෙනවා. ඒ දෙකම මේ අවස්ථාවේදී ඇති වෙනවා. ජීවිතයේ තිබුණා. වස්තු විඤ්ඤාණය උපදිනවා. ඒ වස්තු විඤ්ඤාණය උපදිනවා තමයි ඒ අදහස ප්‍රකාශ කරන වචන වාක්‍ය ආදී වශයෙන් මේ සත්‍ය විතරක් නිකුත්යක් ඒ සත්‍ය කියන්නේ ඒ විදිහට සකස් කරන්නේ සත්‍ය විඤ්ඤාණය කියන්නේ මොකක්ද? කාය සත්‍යන්තා තමයි ඒ සත්‍ය දුකත් කිරීමට සුදු කරන පරිදි මුඛය තෝයි ආදී අදවරයන් ඒ ඒ පරිදි ක්‍රියාත්මක යතු ඇරෙන්නේ වැඩි ආදී ක්‍රියාත්මකවන්නේ ඒකයි ඒ දෙකම වන්නට හැකියාවට උපදින්නේ නැත්නම් ඒකට සිතින් උපදවන රූපේම අන්න ඒ එතකොට අපි මෙතන පටන් ගත්ත නිලේ පහ. මේ අවසාන වෙනතු දෙක ක්‍රියාවක් නැත්නම් ක්‍රියාවකට අපිට දෙකක් කරන ක්‍රියාවක ගැන කලකපා. මේ සුද්ධ කෙරෙහි ඒ තැනට සමාජයේ අන්‍යයන්ගේ ඒකේ ක්‍රියාවන් නාම රූප මාත්‍රය නාම රූප ධාතුන්ගේ ක්‍රියා මාත්‍රය කියන බව දැනෙනවා. එනවා. අන්න ඒ ධනාවේක පරිච්ඡේද ඥානය පිටරගත් දැනස්ථාප ඉතනස්ථාවල තමා පිළිබඳව ඉස්ලාම් සංඝාකාරී කායාරි පස්සේ ධාරතු අන්‍ය පිළිබඳව තමා පිළිබඳව පත්‍ය වදහාගත් බුද්ධියෙත් මෙතරින් තමා අන්‍ය සංඝයන් පිළිබඳව පත්‍යයි මේකයි සංඛාවාකාරයේ කායානුපස්සී කියන්නේ. අද්වත්ත සංඛාවාකාරය කායානුපස්සී. ඒක ඒවා අතුවන්නේ නිකන් සම්බේ ධර්මානුපස්සීවා කායස්මින් විහරති. සම්බේ කියන්නේ සම්බේ ඒ යාවන් මේ රූප නාම රූප කියන මේවා උපදවන හේතුවක් ඒ හේතුව නිසා ඉපදීමා නිර්හේ දෙක තමයි. ඒ නිසා තමයි ඒ සමුදේ දක්වන තැන් වල දෙන්නේ අවිද්‍යා සමුදය රූප සමුදය සංඝා සමුදය රූප සමුදය කම්ම සමුදය රූප සමුදය ආහාර සමුදය රූප සමුදය මේක පිළිබඳව ඒ හතරක් දක්වලා ඊළඟට කියනවා මුද්දක් මුද්දක් කියන්නේ ඇති වෙන්නේ ඒක රූප උපදවන හේතුවේ සතරක් වශයෙන් දක්වලා ඒ හේතුන් අතරින් යම් යම් හේතුකින් ඉපදින කිසිද ඒක ඉපදිනවා මේ රූපස්කන්ධයේ සීඩබේ ලෙස සත්‍යාකාරයක ඉදයක් ඇතිවීමක් ඇතිවීම තුළ ඇතිවන්නේ පිළිවිලි හේතු දෛවක ගන්න. ඒ තමයි සමුදේ. ඒ තවත් විදිහකින් කියන ගමන් ඒකද දක්වන්නට පුළුවන්. ඒ දක්වන්නේ සම්පත්තය නාම රූප ධර්මයන්ගේ උදේට. සම්පත්තේ නාම රූපයේ නාම රූප ඒවා ඇති කරගෙන හේතු ඒකයි සම්පත්තේ නාම. ප්‍රත්‍යය කල්පනේ නාම රූප ඒ සත්‍ය සයිතේ නාම රූප කියන විදිහේ නාම රූපයන්ගේ ඇතිවීමක් සිද්ධ ඒ නාම රූපයන්ගේ ඇතිවීම තමයි ඒ නාම රූප ඒ උදේ කියන එක දකින්නට කාලයක් ගත වෙනවා ඒ දර්ශනා වෙන දීනි කරගෙන යන කෙනෙකුට ඇතිවෙනවා බලවේගී විදර්ශනා නියමකේ දක්වන්නට පුළුවන්. ඒක කලින් තිබෙනවා සම්මතනාවේ කියලා එකක්. විදර්ශනාව නියමකේදී අර සංවර්ධනයේ තිබෙන්නේ කලාප සංවර්ධනයේ කියන එකක් වෙනවා. අත්දැකේ. දෙවිතුන්දී මේ භවය පිළිබඳව මොකද මේ භවය අපට ලැබී දෙන්නේ මේක පූර්ණ භවයක් පිළිගනී. මේ භවය දැන් තිබෙනවා. ඒ වගේම ඒ භවයේ ශක්තියට බලයක් ලබා දීමට හේතු වෙන ධර්මයන්. ඒකම පවතිනවා නම් ඒවා නැති නැවත්මක් නොකලවා අනිත්‍යයෙන් වේදගත්තේ මේ විදිහේ නැත්නම් සංද සංකේතයේ නැවත ඇතිවීමට මේ ළඟ භවයේ පිළිබඳව තිබෙනවා. එතකොට අතීත භවයේ සිට මේ භවයේ සිටින තැනත්තා අතීත භවය ගැන කලක. දැන් ඒ අතීත භවයේ ඉන්නාම රූපයෙන් කියන ඒ ධර්මය හටගත්තේ හටගත්තේ ඒවා ඇතිවීමේ හේතු නිසා. දැන් අවිද්‍යාව කියලා කියන්නේ අවිද්‍යාව සම්මා අන්න ආහාර කියලා රූපය ගැන ඒකවල දැනගන්නේ අවිද්‍යා තණ්හා කම්ම හස්ත. සංඛාර ගැන ඉහළයි. අවිද්‍යා තණ්හා කම්ම සංඛාර ගැන අවිද්‍යා තණ්හා කම්ම. විනාවේ ගැන අවිද්‍යා තණ්හා නාම රූප හස්ත. නාම රූප අවිද්‍යා තණ්හා කම්ම නාම රූප. එතන නාම රූප කපිටය නාම සංකේත අතීතයේ ලංකාත් බවදීනම් ඒ බලවන්ගේ අතීතයේ පරිදි මේ කියන පැත්තෙන් නිසා. ඉතින් ඒ ලැබී තිබුණු ඒ බලය ඒ බලය ඒ ඒ බලය තුලදීම ඒ බලය පිළිබඳව සංග පංචකය ඒ භයෙන්ද නැති වුණා විතක මේ භයෝද ඒ කිසිවක් ආවේ නැහැ. ආවේ නැහැ. ඒ සංගේ පිළිබඳව කප්පේ කුමක්? ඒවා අනිත්‍යයි. ඒ භයෝදයිද? ඒ මේ භයයේ පිළිබඳව මේ සංකලන දුන්දීන විරුද්ධ වෙනවා නැති වෙනවා විතක ඊළඟ භයයට ලංකනේ සංකලනයක් නැහැ. කාර්යයක් නැහැ. මොකද? ඒ කලාප සම්බන්ධ වෙන අපරාධයේ නිරුද්ධක අතීත භව වර්තමාන භව අනාගත භව ඊළඟට මේ වර්තමාන භවයේ පිළිගන්නේ මේ වර්තමාන භවයේ ඒ විදිහට බෙදාගන්න මේ ජීවිතය පිළිබඳව අවුරුදු 3ක් ජීවත් වෙන කෙනෙකු පිළිබඳව දක්වනවා මේ ජීවිතය අවුරුදු 10 10 කිසි දශකයකට බෙදලා මන්ද දශක සුද්ධා දශක යෞවන දශක බල දශක සංඥා දශක කාම දශක කලංක දශක ඒ විදිහට අන්තිමට දක්වනවා සායන දක්වක කියලා. අමෝ මොහොතක් සායන දක්වක මොහොතක්. ඒකෝ දක්වන දක්වන දක්වන දක්වන දැන් මම දත්ත කියන්නේ පළමු අවුරුදු 10. ඒ පළමු අවුරුදු 10 පැවති නේක. ඊළඟ අවුරුදු 10 දැනෙන නැති වෙනසක්. ඒක ඒ පරිණාමයේ ආ ඊට පස්සේ පරිණාමයේ සමාන බවක් නෑ. ඒ රූප නොදන්නාගෙන ඒ රූපෙ එතන දිගයි නැති වුණා. ඒ කාලෙ ඉන්න නැති වුණා. ඒ ආදිගත කර්ම කලාවක තමයි. ඒක දහය දහය දහය. ඊළඟට මොකක්ද අපි කරන්නේ? තාපස්. ඒක කරලා කොච්චර හරි දැන් අන්තිමට කරන්නේ සුබ ඒකවත් ගැන කලකට. මුදේ කාලේ නැත්නම් පූර්වාංගික පැවති රූපයේ බාහිර පරිවේගයේ පරස්පරයක එන්නේ ඒවා එකෙන් දුන්නේ ඊළඟට දැන් අපි සක්මනකට සැලකෙත දැන් පුරාණ මුතුන් කාර්යාල සක්මන් භාවනාවක් කියන්නේ මොකද ඒක කරන්නේ ඒ කරන්නේ මේ නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම කියන නාම රූප පිළිබඳව දෙන් කර ගැනීමක් ඒවායේ ඇතිවීම ඒක නැති වුණා ඒක මේ දකින්නට කරා. දුන් බලන කොට වම දකින්න වම දකින්න කියලා ඉන්නරුත් ඉන්නක්. ඊළඟට බල නියම දීන වෙනකොට සූර්ය ලැබෙන විට සමාධිය දීන වෙනකොට මේවා තවත පුරා කොටස් වලට බෙදා බලනවා. උත්තරය කියන්නේ එතනින් තමයි ඒ බය එතනින් එතනින්ම තේන පුළුවන් මාගේ වෙනස. එතනින්ම. ඒ එතනින් රූපය බය ඉදිරියට වෙන්නේ ඒ රූපයෙන් ඉදිරියට යන්නේ වෙන රූප. ඒ එතනින් මේ විචාරිත රූප එතනින් මේ දිනන කරේ. දුරු දෙකේ පිළිත නෙවේ. එයා ඉඳපේ ඉවත් කරා තවත් දුකලා. තව කියනවාම ජාතිය හතක් තිබෙනවා. න්‍යාස්ත. ගුරුමයිතව. කොහේ ඉතින් ක්‍රියාව ගතලා කියන්නට කියා. අපේලා සමාජයේ අපේ වෙනම අප පිළිබඳ වෙනස් කිරීමක් නැත්නම් අනිත් අතින් දෙයක් කොට ගැනීමක් ඇතිවෙද කියන්නට බැරි නෑ. ඒ දේ නම් අපේ උදේයි. උපරිලයි කියන විට උපරිලාස්වද දුන් සමහස් කරන්න එක ක්‍රියාවක්. උපරිලාස්වද එක ක්‍රියාවක්. මොන දුර උපරිලයි කියන මේ ක්‍රියාව කොයිතරම් ක්‍රියා සමූහයකට එකතුවක්ද කියන එක දෙකකට අදාළයි. කලකරන්නේ නැහැ තෝරන්න අවශ්‍ය වෙන්නේ නැහැ වෙන කලකරන්නේ ඒ නිසා තමයි සංයුන්වල පතරණ ආදී පිළිබඳව මෙනෙහි කිරීමක් කරන්නේ. සංයුන් සංයුන්වල දැනුමතුලින් පතරණය කරන්නේ. ඒක හසුරුවීමේදී අතුලින් රූප වශයෙන් අතුලින් ක්ලාස්ක පවත්තන රූප වශයෙන් උපදනා වූ රූප බුදුහරින් කියන මේ ක්ලාවේ ඉස්ම බුදුහරින් දැකගන්න ක්ලාවේ ඒ එකට ඇතිවන්නේ ගුණ රූප. ඉතින් ඒකද කොයිතරම් මේ ධර්මයන්ගේ අනිත්‍ය බවක් පිළිගන්න දැනෙන. මොනක් කරන කාලයක් පවතින එකක් නෑ. මොන තරම් කාලයක් පවතින්නේ නෑ. අතුරුතලක් ගන්න කාලයක් පවත්නා එකද ක්‍රියාවක් එකද ක්‍රියාවක් කියන්නේ එකද නාමයක් එකද රූපයක් ඒ තරම් වේගවත් ඇතිවීමක් වීමක් ත්‍රිවිධක සමස්තයෙන් ඇතිවන්නාවේ දුන්නාවේ නාමයන් රූපයන් ගැටීම් වශයෙන් නිරවුල් විදර්ශනාව කරන්නේ විදර්ශනා කරන විට ඒ රූපයන්ගේ නාමයන්ගේ සංතති පිළිබඳවයි දකින්නේ අයිතිවසේ වූ රූපයක් වූ නාමයක් ඒකට දකිනවා කියන එක බුදුරජාණන් තත් නියම ඉතිපෙට කරන්නට අමාරුයි. ඒ තරම් ඒ විශිෂ්ට නේද? බුදුන් හැමදෙනාගේම ඒ විදර්ශනා ඥානයක් එක සමානද? විදර්ශනා මුලම ගියත් ඉන්නයි සමහරෙකුට ඒ මේ නෝනින් දක්නවා හරියට. තවත් කෙනෙක් දක්නවා වාට වඩා වියද. මේ මොනේ තරහ. ඒ නිසා නෝනින් පිළිබඳව තෝරනවා කියන නෝන ජනක් එන වෙනසක් දක්වන්නේ හැමදෙනාම එක සමාන නිවනකින් හෝ එක සමාන ශ්‍රද්ධාවකින් දුන්නක තබාම මේ සමාධිය දුන්නක තබාම ඌරේ දුන්නක ඒ කියනවා ඒක සත්‍යයයි සත්‍ය කාටත් පුළුවන් ඉඳලා නේද උදලා ගන්න ඒක බලයිතේ කියන්නේ නිකන් ඉඳලා නෙමෙයි කරලා අර යම් දවසක් අපිට මේ කර්මස්ථාන කාර්යවලයන් වහන්සේ නමකට ධර්මයක් අපෙනුට දැනගන්නට ලැබුණා. කොයි වෙලාවකද මේක අත්දැක බලන්නට කරන වැඩක් හැටියට කරන්න තිබා. සමහර විට නම් සාමාන්‍ය සමාජයේ ඒ වෙලාවට කියන්නේ ඈ සමහර අපට කියලා කියනවා. බලන්න බලන්න ඕනේ ධර්මය ඉගෙන ගන්නට ඕන මොකද? ඒවා සමග වාද කරන්නේ. ඒවා සමග වාද කරන්නේ. ඉතින් ඒවා සමග වාද කරන්නට නම් ධර්ම ඉගෙන ගන්නට ඕන. ධර්ම කියන්නේ අරගෙන ඒක නෙවෙයි. ධර්ම කියන්නේ ගන්න හරි එක්ක වාද කරන්නේ පුතාගෙන වාදයක් නෑ. පුතාගෙන වාදයක් නෑ. දුර්විතන් සභාවේ ඉන්න එක අපිට කියන්න තියෙන තාක්ෂණය. බුද්ධහමී කියන්නේ ශ්‍රේෂ්ඨ ධර්මය. විද්‍යාන ධර්මය අපේ හැඳිනාගෙන බලාපොරොත්තු. ඒ ධර්මය තාක්ෂණිකව දැනගන්නට පුළුවන් එකක් ඒකයි අපත්තාව කරන්නේ. මානසික ධර්මය සංකෝ සංකෝ අපත්තා සත්‍යයෙන් විසින් දත යුතුයි. කල්පනා සම්පූර්ණයි. සෝතාපට්ටි මග්ගඥාන මග්ගඥාන, පතදාගාමි මග්ගඥාන, අනාගාමි මග්ගඥාන, අරහත් මග්ගඥාන කියන මේ ඥානය යන්ගෙන් යුක්ත පඬිතුන් විසින් දැනගත යුතුයි. විතක ගුරු දෙවියන්ට දෙන දෙයක් නෙවෙයි. ඒක තාර්කිකව දැක්කද? මොනම වෙනවා. අපි පරමාර්ථයේ නිවන පිළිබඳව අනිත් ඒවා පිළිබඳව ඉතිරි කියලා ඒකට අදහස් දෙන්නට පුළුවන්. සමහරු වරදායක අදහස් දෙන්නේ ඒක වෙන්නේ ඉන්නවා. නෑ ඒකට වාද කරලා නෙමෙයි. ඒකට කර්ම කියලා ඒක කරලා ගොඩ ගොඩ අදහස් දිරි කරනවා. ඒක ඕකන්ට වාදයක්. වෙනවා වාද කරනවා කියලා කියහම වදාන. ඔබ මේක දන්නේ නෑ මම මේක දන්නේ. ඒක වාද කිරීමක් කියන්නේ. ඒ වචනියන් සත්‍යාවක සත්‍යා වචනියන් ක්‍රියාවක ආරෝපිතෝ වාද කල වාද කරස්සාය එන්නේ කලින් කියුවේ වස්තුතිය වස්තුතිය කියන්නේ විස්තරයක් නේද දැන් ආයතන වාද කාර්ය කරන කරලා තියෙනවා පුළුවන් නම් ඒක නිදෙන්න පුළුවන් නේද ඒක වාද කරන්නේ මේ වැඩ කරන්නේ මේ ධර්මයේ ඉගෙන ගන්න කුමකද? කුමකද? කුමකද? කුමකදන්නේ කොටද? බල ලබන්න. ඒ බලන්න. ඒක බොහොම පැහැදිලි. ඒක භාවනා කරන්න. අත්දැක බලන්න මේ ධර්මයේ වැඩ කියලා බලන්න ඕනේ. බලාපොරොත්තු වෙන්න. ඒක නෑ බලන්න උපදවා ගන්නට පුළුවන්. මේ සෝතවර්ධන ආපත් විතර ලැබෙන්නට අර මුත්තන් කුලගේ ඒක බලාපොරොත්තු වෙන දෙයක්. කොයිතරම් කාලයක් ගත වුණත් ගතනවා ඒ උත්සාහ. කාලේ දැන් මේ බලපන්නද කියලා. ඒ කාලේ කොයිතරම් ගත වෙච්චා. අයි අයි දෙක තුන හතර පහ පහය දෙක තුන පහයකට බඳින ජීවිත කාලය. ඒ විදිහට ගතනවා. තමයි විලාසතර මොනේ කාලයේ ගත කළ උතුම් වූ ධර්මයක්. සාස්ත්‍රීය දේ බලාපොරොත්තු වෙන්නේ දුක. දුක තමන්නේ කරන ලද උත්සාහය ව්‍යායාම යුක්තකගෙන අනතුරුවක් බවකදී ඕනෙතරම් ධර්මාවබෝධය සතරාන් සත්‍ය අවබෝධ කරගන්නට තමන්ට ලැබෙන අපි ආදේශකින් අවශ්‍ය කරන අනිත්‍යය. katanya sengsara alisat kelihatannya lepas itu dia terbentuk begitu kemudian dia tapi sengsara alisat kelihatannya lepas itu dia terbentuk begitu kemudian dia tapi mana alisat kelihatannya lepas itu dia terbentuk begitu kemudian dia Tetapkan terbuka, tetapkan terbuka, tetapkan terbuka, tetapkan terbuka, tetapkan terbuka, tetapkan terbuka, tetapkan terbuka,